දරුවන් සරණයි හැම දිනකටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති කිහිපෙහි සීල පාරමිතාව පිළිබඳව කතා බහ කළේ. ඒ සීල පාරමිතාවේ වාරිත්‍ර සීලය හෙවත් වැලකී යුතු කාරණා පිළිබඳවත් එහිදී පිළිපැදිය යුතු ආකාරය පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් කතා කළා. ඒ වගේම පසුගිය සතියේ අපි කතා බහ කළා. හාන භාගී සීලය, තිති භාගී සීලය, විශේෂ භාගී සීලය වශයෙන් සීලෙහි ඇති తত্ত্বය. ඒ කියන්නේ Taman රකින්න සීලය මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා වටහා ගන්නට අදාළ කාරණා අපි පසුගිය සතියේ කතා බහ කළා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය. චාරිත්‍ර සීලය කියලා කියන්නේ අපි කල යුතු දේ, පුරුදු පුහුණු කල යුතු දේ, කරන්නට සුදුසු දේ පිළිබඳව පිළිපදින ආකාරය තමයි චාරිත්‍ර සීලය කියන්නේ. අපි මුලින්ම පැහැදිලි කළානේ සීලේහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. වාරිත්‍ර සහ චාරිත්‍ර. වැලකිය යුතු, ඒ කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම වගේම කල යුතු දේ කිරීම ඒ සීලේහි ප්‍රධාන අංගයක් වෙනවා. අද ගොඩාක් දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ අර නොකල යුතු කාරණා වලින් වැළකීමට පමණයි. ඒ නොකල යුතු ඒවාන් වැළකීලා හිටියාම අපේ බොහොම සීල සම්පන්නයි කියන විදිහේ හැඟීමක් ගිහි පින්නතුන් තුල පමණක් නෙමෙයි බොහෝ භික්ෂුන් වහන්සේලා තුලත් ඒ හැඟීම බහුලව පවතිනවා. ඒ සම්බන්ධව අපි මේ පෙරතදී උදාහරණ අපේ අත්දැකීම් ආදියත් එක්කලා අපි කතා කළා. ඉතින් මේ චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලයේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන්න අපි මෙපමණ දින ගණනක් වෙන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම අපි හිතුවේ මේ සාකච්ඡාවේදී වඩාම වැදගත් වෙනවා සීලයට මෙන්න මේවත් ඇතුළත් කියන බව හරියට මනසට ඇතුළත් වීම. ඒ කියන්නේ දැන් අර වැලකීම් මාත්‍රේ පමණක් සීලය වගේ අදහස් ඇති කරගෙන ඉන්න බොහෝ දෙනාට නෑ සීලය කියන එක ඊට වඩා පුළුල් දෙයක්. අපිට තව බොහෝ දේ කරන්න පුළුවන් ඒ සීලය කියන පදනම තුල. ඒක සම්පූර්ණ වෙන්නේ මේ මේ කර්ම සියල්ල එකතු වුනහමයි කියන මූලික අදහස යම් කිසි කෙනෙකුට ඇති වුණොත්, ඒ ගැන වැටහීමක් ඇති වුණොත් තමයි ටික ටික හරි ඒවා පුරුදු පුහුණු කරන්න පටන් ගන්න. දැන් මේ චාරිත්‍ර සීලය සම්බන්ධව දැන් ප්‍රධාන වශයෙන් රේරුකාණ මහනායක හඳුරු පැහැදිලි කරනවා මේ පාරමිතා ප්‍රකරණය සම්පාදනය කරද්දී චර්යාපිටක අට කතාවේ දක්වලා තියෙන පාරමිතා විග්‍රහය තමයි උන්වහන්සේ මූලික කාරණේ හැටියට අරගෙන තියෙන. එතකොට තව අනෙකුත් සූත්‍ර දේශනාවල, ජාතක දේශනාවල මේ බොහෝ තැන්වල විසිරී තියෙන කාරණා එකතු කරලා තියෙනවා. නමුත් මේ පාරමිතා විග්‍රහ කිරීමේ විස්තර පාඩේ හැටියට උන්වහන්සේ දක්වලා තියෙන්නේ චර්යා පිටක අට කතාවේ දැක්වෙන කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා කියන මේ ආකාරයෙන් පටන් ගන්න දේශනා. එතකොට එහිදී මහානායකහර විශේෂයෙන්ම පැහැදිලි කරනවා චර්යාපිටක අර්ථ කතාවේ පැහැදිලි කරන්නේ මහබෝසත්වරු. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන අයගේ චර්යා රටාව කෙසේ විය යුතුද කියන කාරණා. එතකොට එහි තියෙන විශේෂත්වය තමයි මහා කරුණාව මූලික වෙනවා. ඒ වගේම අල්ප මාත්‍රයකින් නවතින්නේ නැතිව ජීවිත පරිත්‍යාගයේ ඒ කියන්නේ ජීවිතය අහෝසි වුණත් ජීවිතේ පරදුවට තබලා ඒ ගුණාංග ප්‍රගුණ කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට ශ්‍රාවක පාරමිතාව හැටියට ගන්නකොට මේ කාරණා සියල්ලක්ම ඒකට ඇතුළත් වෙනවා. එතකොට පොඩි වෙනසක් තියෙන්නේ අර මහා කරුණාව කියන පදනමක් එහි නැහැ. ඒ කියන්නේ අපි ගුණධර්ම වැඩිීමේදී අපට අවශේෂ සත්වයන් දුකටපත් වෙච්ච අය දුකින් මිදවීම පිළිබඳව ඒ දුක අඩු කිරීම පිළිබඳව කරුණාවක් අපි හැමදෙනා තුළම වර්ධනය වෙන්නට ඕන. පාරමිතාවක් හැටියට වෙන් කරලා දැක්වේ නැති වුණාට ඒ ගුණය අපිට විශේෂයෙන් සතර බ්‍රහ්ම විහරණ හැටියට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් සම්මා සම්බුදු කෙනෙක් එහෙම නැත්නම් මහබෝසත්වරයෙකුගේ කරුණාව ඊට එහා ගිය පුළුල් කරුණාවක් වෙනවා. එතනදී ඒ තමන් උදව් උපකාර කරන කෙනාගේ පීඩා දුරු කිරීම විතරක් නෙමෙයි උන්වහන්සේ ඒ පුහුණුව තුළින් අපේක්ෂා කරනවා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් මේ සසර දුකින් එතර කිරීමේ කෞශල්‍ය උන්වහන්සේ පුහුණු කරනවා ඒ බඳු පුළුල් දැක්මක් ඇතුව තමයි මහබෝසත්වරයෙක් ඒ උපකාරය සිද්ධ කරන්නේ දැන් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය උදව් උපකාර කරන කෙනාගේ පීඩා දුරු කිරීමට තරක් දෙන්නේ පහසේ ඒ මතිලක අපේක්ෂා කරන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අසංඛ්‍ය ගණන් දෙවි සුද්දස් පිටුදලදී මේ eh, විදුලිය ඇන හිටිය එතකොට මේ අන්තර්ජාල සම්බන්ධයෙන් නවතිනවා දැන් නැවත අපිට සාකච්ඡා දේශනාවක් පටන් ගන්න පුළුවන් එතකොට අපි කතා කරමින් හිටියේ සාමාන්‍ය පුද්ගලයෝ ලෝකේ කටයුතු කරනකොට කෙනෙකුට උදව් උපකාර කිරීම එතනින් නිමා වෙනවා. එහෙම නැත්නම් ඒ අවස්ථාවේ ඒ භවය තුල අපට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් ඊට එහා සම්බන්ධතාවයක් පිළිබඳව සාංශාරිකව අනුක්‍රමයෙන් අපි ඒ තනත්තා සැකසීමක් පිළිබඳව පච්චේක බෝසත් ශ්‍රාවක බෝසත් කියන අය එහෙම සැලසුමක් නැහැ. ඒ කියන්නේ කෙනෙක් මේ ජීවිතේ දුකටපත් වුණු කෙනෙක් අපට හමු වෙනවා නම් ඒ තනත්තාට ඒ වෙලාවේ මේ භවය තුල අපට කළ හැකි යම්කිසි උපකාරයක් කරන්න. ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කරන්න පුළුවන් පරිත්‍යාගශීලී හැඟීමෙන්. හැබැයි ඒතනත්තට ඊළඟ භවයේ මෙතනති කොටසක් අපි පුළුවන් හැටියට උපකාර කරලා ඊළඟ භවයේ එතන ඉඳන් ඒතනත්තට සැකසෙන්න උදව් කරනවා කියන විදිහේ සාංශාරික සැලසුමක් එහෙම අයට නැහැ. හැබැයි මහමෝ සත්වරයෙක් තව කෙනෙකුට උපකාර කරනකොට ඒ උපකාරය තුල මේ ජීවිතයේ ඒතනත්තට උදව් උපකාර කරනවා වගේම දුක දුරු කරන්න කටයුතු කරනවා වගේම සාංශාරික වශයෙන් තේතනත්තාගේ දුක් පීඩා දුරු කිරීම පිළිබඳව යම්කිසි සැලසුමක් බොහෝ වෙලාවට මහබෝසත්වරයෙකුගේ පාරමිතාව තුළ පවතින. ඒ සැලස්මක් කියන්නේ ඒක මෙතනදී හදන සැලස්මක් නෙමෙයි. ඒ පිළිබඳ අපේක්ෂාවක්. ඒ පිළිබඳ උනන්දුවක්. ඒ පිළිබඳ දැක්මක් තියාගෙන තමයි මහබෝසත්වරයෙක් කටයුතු කරන්නේ. දැන් ඒක අපිට මේ භෞතික උපකාරයකට වඩා ඒක ප්‍රකට වෙන්නේ මානසික වශයෙන් කරන උපකාරයකද අපි හිතමුකෝ දැන් තමන්ගේ දරුවා වරදින් මුදවලා යහපතෙහි යෙදීම ගුණවත් පුද්ගලයෙක් බවට ඥානවන්ත පුද්ගලයෙක් බවට පත්කරන මව්පියන්ට උදව් කරන්න පුළුවන් මේ භවයේ ඊළඟ භවයේ මං ඉතුරු ටික සකස් කරගන්න උදව් කරනවා කියන එකක් මව්පියන්ට එහෙම සැලැස්මක් සකස ගන්න විදිහක් නැහැ ඒ පිළිබඳව පැහැදිලි මාවතක් පෙනෙන්නේ නැති නිසා. එතකොට තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ ඥාතිය, එතකොට භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තොත් තමන්ගේ දායකී මේ භවයේ එක්තරා ප්‍රමාණයකට ඒගොල්ලන්ට සැකසෙන්න උදව් කරනවා ඊළඟ භවයේ මං ඉතුරු ටික කරගෙන යන්නට උදව් කරනවා කියලා එහෙම කටයුතු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එහෙම සැලැස්මක් එහෙම දැක්මක් ඒ සාමාන්‍ය කෙනෙක් සතුව නැති නිසා. හැබැයි මහබෝසත්වරයෙක් හැටියට කටයුතු කරද්දී විශේෂයෙන් තියෙන විශේෂත්වය තමයි අර විදිහට මහබෝසත්වරයෙක් හැටියට කටයුතු කරනකොට තියෙන විශේෂත්වය තමයි මේ භවය තුල යම් ප්‍රමාණයකට උදව් උපකාර කරලා මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ಗುಣ වඩන්නට සහාය වෙලා එතකොට මෙතනින් නවතින්නේ නැහැ ඊළඟ භවයක නැවතේත නැත්තා Tamanට මුණ ගැහුනොත් ඒ භවයේ එතනින් එහාට වැඩෙන්නට උපකාර එතකොට සමහර අය මුණ ගැහුනොත් කියන පදනම මත නෙමෙයි අනිවාර්යෙන් මුණ ගැහෙන හැටියට සැලසුම් සකස් කරන. එතකොට එහෙම චිත්ත අධිෂ්ඨානයන් ඇති කරනවා. එතකොට ඒවත් එක්කලා සම්මා මහබෝසත්වරයෙක් ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උතුමන් වහන්සේ නමක් ලෝකෙට පිහිට වෙන ආකාරය හරීම පුළුල්. ඒක මේ తాවකාලික එක් භවයකට සීමා වෙන උදව්වක් නෙමෙයි. ඒ නිසා තමයි මේ මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවේදී අර මහා කරුණාව කියන එක එහි පදනම වෙන්නේ. ඉතින් සාමාන්‍ය බෝසත්වරයෙකුට එවඳු තත්වයක් පැහැදිලිව ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රාවකෙක් හැටියට ප්‍රාර්ථනා ඇති කරගෙන යන අය යම් බුද්ධ ශාසනයක විශේෂ ශ්‍රාවකෙක් හැටියට මහා ශ්‍රාවකෙක් හැටියට යම් සුවිශේෂ කර්තව්‍යයක් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ තමන් කරන්නට බලාපොරොත්තු වෙන කර්තව්‍ය ඒ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තමන් අපේක්ෂා කරන తত্ত্বය ගොඩනැගීම සඳහා භවෙන් භවය අර විදිහේ පිරිසක් සමග එකතු වෙලා යනවා වෙන්නට පුළුවන්. හැබැයි ඒකෙදි අර මහබෝසත්වරේ තරමට මේක සැලසුම් කරගෙන යන්නට සාමාන්‍ය ශ්‍රාවකයෙකුට පුළුවන් කමක් නැහැ. හමු වෙන හමු වෙන විදිහට තමයි ඒ පුහුණුව, ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. ඒක නිශ්චිත තත්වයක් නෙමෙයි. හැබැයි මහබෝසත්වරයෙකුගේ ඒ ස්වභාවය ඊටාම නිශ්චිත වශයෙන් සාධක හරියට දැනගෙන ඒ අය පුහුණු කිරීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙලක්. ඒක ඊටා සැලසුම් සහගත ප්‍රතිපත්ති ක්‍රමයක්. එතකොට දැන් අපි මේ කාරණේ සිහිපත් කළේ මහා බෝසත් පාරමිතාවක් පුරන කෙනෙක් සහ අවශේෂ කෙනෙක් සතුව පවතින වෙනස්කම. අර මහා කරුණාව ඇති බව සහ සාමාන්‍ය කරුණාවකින් කටයුතු කරන බව. ඊළඟට දෙවැනි කාරණය තමයි මහ බෝසත් පාරමිතාව සහ ශ්‍රාවක පාරමිතාව අතර ශ්‍රාවකේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට පෙළඹිය යුතුයි කියලා නියමයක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ පරදුවට තබලා ඒ තමන්ගේ ගුණය දියුණු කිරීම සඳහා හෝ ජීවිතේ පරදුවට තබලා අනුන්ට පිහිට වෙන්න ක්‍රියාත්මක වීම හෝ ඒක අනිවාර්ය සාධකයක් නෙමෙයි. අවශ්‍ය නම් Tamante මේ මට්ටමින් පුහුණු කරන්නටත් පුළුවන්. හැබැයි ඒක අත්‍යවශ්‍ය සාධකයක් හැටියට පෙන්වන්නේ. ඒතර ඔය කාරණා දෙකෙන් තමයි මහබෝසත්වරයෙකුගේ පාරමිතාව සහ අවශේෂ බෝසත්වරයෙකුගේ පාරමිතාවේ පැහැදිලි වෙනසක් ඇති එතකොට අනෙකුත් කාරණා මහබෝසතාණන් වහන්සේ පුහුණු කරන විදිහේ කාරණා Tamanට අදාළ වෙනවා. හැබැයි අදාළ වෙන්නේ Tamanට Tamanට දරන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කයට සරිලන විදිහේ ප්‍රමාණයකින් තමන් ඒවා පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ සීලපාරමිතාවෙහි චාරිත්‍ර සීලය පිළිබඳව ප්‍රතිපත්ති ක්‍රමය ගැන කියනකොට බොහෝ කාරණා මහානායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා. එතකොට ඒ කරුණු ටික දැන් කෙනෙක් කියාගෙන යනකොට මේවා ඉතින් ශ්‍රාවකේකට අවශ්‍ය නැහැනේ මේවා අවශ්‍යන්නේ මහබෝසත්වරයෙකුට එන්නේ කියලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්න ඒ නිසා තමයි මම මේ කාරණේ මුලින්ම පැහැදිලි කළේ එතකොට මෙතන පොදුවේ සියලුම බෝසත්වරු විසින් පුරුදු පුහුණු කළ යුතු ඒ චාරිත්‍ර සීලෙහි ස්වභාවය තමයි පැහැදිලි කරන්නේ ඒ නමුත් මේ ටික අපි විශේෂයෙන් කියා දෙන්නට උත්සාහ කරන්නේ අර සීලය කියලා කියන්නේ වැලකීම් මාත්‍රය පමණක් කියන විදිහේ ආකල්පයකින් ඉන්න සමාජයට ඒ සීලය කියන තැන තව ගොඩාක් පුළුල්ව අපේ අවධානය යොමු විය යුතු තව පැති ගොඩාක් තියෙනවා කියන බව හරියට ඒත්තු ගියොත් තමයි ඒ තනත්තාගේ ඒ ප්‍රතිපත්ති ක්‍රමය ඒ තනත්තාගේ සීල සීලය පාරමිතාවක් හැටියට භවෙන් භවය දියුණු කරන්නට ඒක ලොකු සහයෝගයක් වෙන්නේ. එතකොට එතනදී මහානායක හඳුරෝ සිහිපත් කරනවා බෝසතුන් විසින් චාරිත්‍ර සීලය සම්පූර්ණ කිරීම වශයෙන් වයෝ වෘද්ධත්වයෙන් හා ගුණ වෘද්ධත්වයෙන් ගරු කළ යුතු වූ කල්යාණ මිත්‍රයන්ට සුදුසු පරිදි අභිවාදනය හා දැක හුනස්නෙන් නැගී සිටීමද දෙයත් එක්කොට වැඳීමද පාසේදීම පවන් සැලීම ආදී සුදුසු කටයුතුද අවස්ථානුරූපව කළ යුතුය. කලින් කල එබඳු කල්යාණ මිත්‍රයන් කරා ගොස් ඔවුන් ඇසුරු කළ යුතුය. දැන් එතකොට සීලය කියලා කිව්වහම ශික්ෂාපද රැකීමකින් ප්‍රසීමා වෙන්නේ නැතිව ඉන් ඔබට ගිහිල්ලා ඒ සීලය පාරමිතාවක් හැටියට පුරුදු කරන තැනැත්තා වයෝ වෘද්ධත්වයෙන් හා ගුණ වෘද්ධත්වයෙන් ගරු කළ යුත්තන්ට ගරු කිරීම. එතකොට විශේෂයෙන් මෙතන සිහිපත් කරලා තිබෙනවා කල්යාණ මිත්‍රයන්ට. ඒතර කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ තමන් අයහපතින් වළක්වන යහපතෙහි යොදවන තැනැත්තා. තමන්ට ඒ ಗುಣධම් මග වඩන්නට උපකාර කරන තැනැත්තා. එතකොට ඒ බඳු මිත්‍රයින් අපට හමු වෙන්නේ. එහෙම අය නැතුව අපේ පරිබාහිර කෙනෙක් අපේ කල්යාණ මිත්‍රයින් අතර නැති වෙනත් කෙනෙක් අපට මුණ ගැහෙනවා නම් ඒතනත්තාගේ වෘද්ධ භාවය සලකාගෙන සීල වෘද්ධ ගුණ වෘද්ධ තප වෘද්ධ ඥාන වෘද්ධ වය වෘද්ධ කියන මේ කාරණාවන් සලකාගෙන අවස්ථාවෝචිතව ඊයට ගරු කිරීම සිද්ධ කළ යුතුයි අභිවාදනය වන්දනා කිරීම දැක හුනස්නේ නැගිටීම එතකොට මේ හැම එකක්ම සීලයේ කොටස් එතකොට මේවා තමයි චාරිත්‍ර සීල හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ වත් පිළිවෙත් කිරීම, උවටන් කිරීම, ඒ සියල්ලක්ම සීලයට ඇතුළත් දේවල්. අන්න ඒ කාරණය තමයි අපි හොඳට සිතට ධාරණය කරගන්න ඕන කරන්නේ. ඒ සීල පාරමිතා පුහුණු කරද්දී හුදෙක් මේ ශික්ෂාපද රැකීම මාත්‍රෙන් පමණක් මේක කරෙන්නේ නැහැ කියන කාරණය හොඳට ඒත්තු ගන්න. ඊළඟට කලින් කල එබඳු කල්යාණ මිත්‍රයන් කරා ගොස් ඔවුන් ඇසුරු කළ යුතුය. එතකොට කලින් කලට ඒ වගේ අය හමු වෙලා ඒ අය ඇසුරු කිරීම ඒ අය සමග සාකච්ඡා කිරීම, දහම් පැන විමසීම ඒ කටයුතු සීලයෙහිම කොටසක් හැටියට. එතකොට ප්‍රඥාව අවදි සඳහා විශේෂයෙන් කලින් කලට කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ඥානවන්තයින් ඇසුරු කිරීම, සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. එහෙම කිරීම ඒක ප්‍රඥාව වැඩෙන්න හේතුවක් වෙනවා වගේ මේ ප්‍රඥාව වැඩෙන්න හේතු වෙන වැඩපිළිවෙල පවත්වාගෙන යාම ඒතනත්තාගේ සීලේහි කොටසක්. දැන් අපි නැවත ආපහු මුලට ගිහින් බැලුවොත් සීලය කියන එක අපි පැහැදිලි කරගත්තා නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. නොකිව යුතු දේ නොකියා සිටීම කිව යුතු දේ කීම. නොසිතිය යුතු දේ නොසිතා සිටීම සිතිය යුතු දේ සිටීම. එතකොට අන්න ඒ විදිහට පුහුණු එතන සිත සම්බන්ධ කාරණාවලට විශේෂයෙන් ශික්ෂා පද තනවල නැහැ. ඒක සති සම්පජඤ්ඤයෙන් යුක්තව පුරුදු පුහුණු කළ යුත්තක්. එතකොට ඒක ප්‍රධාන වශයෙන් භාවනා කියන කොටසට ඇතුළත් වෙනවා. නමුත් මූලික වශයෙන් ඒ කායික වාචසික මානසික සංවරය කියන මේ ద్వාරත්‍රය සංවර කර ගැනීම සීලයම හැටියටයි දක්වන්නේ. මොකද සීලය තව අපි ඉදිරියට කතා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ප්‍රත්‍යසන් ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිශ්චිත සීලය. එතකොට එතනදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ ශික්ෂාපද ආරක්ෂා කිරීම, ශික්ෂාපද වලින් කියවෙන කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කරනකොට චක්කු සෝත ඝාන ජීවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලින් අපේ මනස කෙලසෙන්නේ නැති වෙන්නේ පරිස්සම් කරගන්න. එතකොට එතනදී සම්පූර්ණයෙන්ම සති සම්පජාඤ්ඤය සම්පූර්ණයෙන්ම සතිපට්ඨාන භාවනාව එතකොට එක පැත්තකින් ඒක සතිපට්ඨාන භාවනාව හැටියට හඳුන්වන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය සංවර සීලය. ඉතින් ඒ නිසා තමයි අපි සීලය ගැන කතා කරද්දී කායික වාචසික මානසික කියන ඒ කරුණු තුනම සිහිපත් කරන්නේ එහෙම නැත්නම් දැන් අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සීලය පිළිබඳව බොහෝ තැන්වල දක්වන්නේ කායං වචී සංවරෝ සීලං. කය වචනය සංවර කර ගැනීම සීලයයි කියන පදනමේ තමයි බොහෝ තැන්වල සීලය කියන එක විග්‍රහ කරන්නේ. එතකොට එහෙම පැහැදිලි කරන්නේ අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ හැටියට පනවලා තියෙන ශික්ෂා පද පැහැදිලි කිරීම සම්බන්ධව තමයි ඒ කාරණේ එහෙම විග්‍රහ කරන්නේ. මොකද මනසට ශික්ෂා පද පනවලා නැහැ. හැබැයි ඉන්ද්‍රිය සංවර සීලය හැටියට ගන්නකොට එතන ප්‍රධාන වශයෙන් මානසික සංවරය ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ඒක වෙනම ගත්තොත් අපි භාවනාව හැටියට මානසික පුහුණුව හැටියට එතන භාවනාව කියලා කියන්නේ ඒ මට්ටමට මනස අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කිරීම. එතකොට වඩනවා කියන අර්ථයෙන් එතන භාවනා කියලා කියනවා. සංවර කරනවා කියන අර්ථයෙන් සීලය කියලා එතකොට මනසේ වැඩි දියුණු වීමක් සංවර්ධනයක් ඇති වෙනවා මේ පුහුණුව තුළින් ඒ නිසා ඒක භවනා කියන නමින් හඳුන්වන්නට පුළුවන් ඒ වැඩපිළිවෙල තුළ මානසික සංවරය එහෙම නැත්නම් අර ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට අපේ මනස ගෙන ගෙන යාමක් අනුක්‍රමයෙන් සමීප වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා ඒ తত্ত্বය ආර්ය ශ්‍රී ආර්ය සීලයට ප්‍රතිපදාව හැටියට එහෙම නැත්නම් වැඩපිළිවෙල ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ චාරිත්‍ර සීලයේ ප්‍රතිපත්ති ක්‍රමය හරීම පුළුල් විදිහට පැහැදිලි කරන්නේ. ඊළඟට උන්වහන්සේ දක්වනවා හැකි පමණින් රෝගීන්ට සාත්තු කළ යුතුය. සුභාෂිතයන් ඇසූ කල්හි සාදුකාර දිය යුතුය. එතකොට රෝගීන්ට උවටන් කිරීම එක පැත්තකින් වෙయ్యවච්ච වතාවත් කිරීමේ කුසලයක් වෙනවා අනිත් පැත්තෙන් ඒක චාරිත්‍ර සීලයක් වෙනවා එතකොට යම් අවස්ථාවකදී රෝගියෙක් අපට හමු වුණොත් දැන් Tamanගේ කෙනෙක් අසනීප වුණොත් ඒ රෝගියාට උදව් කිරීම ප්‍රතිකාර කිරීම කියන එක කවුරුවත් වෙනුත් සිද්ධ වෙනවා. ඒක 아무තු චාරිත්‍ර සීලයක් හැටියටම නෙමෙයි ඒක හිතවත්කම බැඳීම තමන්ගේකම එකලා අනිවාර්යෙන් එතනට පෙළවෙනවා. දැන් සතෙක් සිව්පාවෙක් වුණත් Tamange පැටියෙකුට අනතුරක් වුණොත් එතනදී කළ හැකි දේ කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ආර්ය සීලය පුහුණු කරන කෙනෙක් එහෙම නෙමෙයි. ඒක Tamange සීලේ කොටසක් හැටියට, ඒක චාරිත්‍රයක් හැටියට. තමන්ගේ කෙනෙකුට විතරක් නෙමෙයි වෙනත් කෙනෙකුට උනත් රෝගයක් රෝගී වුණොත් අනතුරක් සිද්ධ වුණොත් එතනදී වෙනත් ඒ තනත්තා ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කෙනෙක් නැතිනම් තමන්ගේ උපකාරය එතනදී අත්‍යවශ්‍ය නම් ඒ බඳු තැන්වලදී පසුබාන්න නැතුව ඉදිරිපත් වෙලා උපකාර කරන්න ක්‍රියාත්මක වීම සීලයක් හැටියට චාරිත්‍රයක් හැටියට බොස් පාරමිතා පුරණ තනත්තා පුරුදු කරන කර යුතුයි. ඉතින් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් වර්තමාන තත්ත්වය ගත්තොත් වර්තමානයේ අපිට පේනවා හදිසි අනතුරක් වගේ සිද්ධ වුණොත් ඒ අනතුරටපත් වුණු කෙනා රෝහලට අරන් ඊට පස්සේ ඔහුට තමයි සාක්ෂි දෙන්න පොලිසියෙන් ප්‍රශ්න කරන්නේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා හුඟක් දෙනා ඉස්සරට වඩා අර වගේ හදිසි අනතුරක් වගේ වෙච්ච තැනක කෙනෙක් මැරෙන මට්ටමට වැටිලා හිටියා වුණත් වැඩිපුර උදව් කරන්න පෙළඹෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකෙන් Tamanට ප්‍රශ්න ඇති වෙයි, පොලිසිය යන්න වෙයි, Taman අපහසුවටපත් වේවි කියන බය නිසා සමහරු ඒකට ඉදිරිපත් වෙන්නේ එතකොට එතන තියෙන්නේ මොකක්ද? අර Tamanගේ ධනය විනාශ වේවි. තමන්ගේ කීර්තිය නැති වේවි. තමන්ට කායික මානසික අපහසුතාවලටපත් වෙන්න සිද්ධ වේවි කියන බය නිසා තමයි ඒකෙන් වළකින්නේ. එතකොට අපි මෙහිදී සිහිපත් කළා පාරමිතාවක් හැටියට පුහුණු කරනකොට සමහර ಗುಣ දියුණු කර ගැනීම සඳහා තමන්ගේ සම්පත් විනාශ වුණත් ඒ සම්පත් වැය වුණත් සම්පත් විනාශ වුණත් ඒ ගුණය පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඒක තමයි පාරමිතා. සමහර තැනකදී තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් ඒ ලෝකයේ වෙනුවෙන් කරන යහපත එහෙම නැත්නම් ඒ ගුණය දියුණු කිරීම නවත්තන්න නැතුව ඒකට ක්‍රියාත්මක වීම උපපාරමිතා. තමන්ගේ ජීවිතයට හානි වුණත් ඒ ගුණය සම්පාදනය කරන්නට පසුබට නොවීම පරමත්ත පාරමිතා. ඒතකොට මහබෝසත්වරයෙක් හැටියට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යනවනම් එතනදී අර තනත්තාගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ගිහිල්ලා මට බැනුම් අහන්න වෙයිද මට චෝදනාවක් එයිද මට පොලිසි ගානේ යන්න වෙයිද නඩුවලට පෙනී හිටින්න වෙයිද ඒවා ගැන හිතලා අර සත්භාවය යටපත් කරගන්නවා නම් එතන වැඩුණු මානසික ගුණයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් හැමෝටම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න බැරි වුණාට අර පොඩි පොඩි අපහසුතා ටික දරාගෙන හෝ අනිත් කෙනාගේ ජීවිතේ රකින්න පුළුවන් නම් ඒ සඳහා ක්‍රියාත්මක වීම සීලෙහිම කොටසක් වෙනවා. ඊළඟට සුභාෂිතයන් ඇසූ කලෙහි සාදුකාර දිය යුතුය. එතකොට යම් කිසි සුභාෂිතයක් ධර්මයේ පිළිබඳව, ගුණය පිළිබඳව, සීලය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව යම් කිසි සුභාෂිතයක් යම් කෙනෙක් පැහැදිලි කරනවා නම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අර්ථ සම්පන්න සමාජයට යහපත් වූ යමක් ප්‍රකාශ කරනවා නම් ඒ බඳු තැන්වල ඒක අගය කිරීම. එතන සාදුකාර දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සාදුකාරයක් හැටියට දෙන්න සුදුසු තැන. එහෙම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අගය කරන්න. දැන් සමහර අවස්ථාවලදී කෙනෙක් යමක් කිව්වෙන් පස්සේ අපි ඒකට සාදු සාදු කිව්වොත් එහෙම ඒක ඒතනත්තාට කරන අවමානයක් හැටියට හිතන්නත් පුළුවන්. ඒ නිසා එහෙම අතිවේක අනවශ්‍ය ගැටලු මතු කරගන්නේ නැතිව සාදුකාර දෙන්න සුදුසු තැන්වල සාදුකාර දෙන්නට ඕන අන අවශේෂ තැන්වල අපිට අපිට ඒක අගය කරන්න පුළුවන්. ඒක ඊටාම හොඳයි. ඒක ඊටාම වටිනවා. ඒ ප්‍රකාශනයෙන් මෙච්චර යහපතක් වෙනවා අනිත් අය දැනුවත් වෙනවා කියලා ඒක අගය කරන්න පුළුවන් වෙන්නට. ඉතින් දැන් සමහර වෙලාවට අපි මේ ධර්ම සාකච්ඡාවේදී වගේ අපේ නැවත නැවත ඒ අය දැනුවත් කරනවා අර වැඩි කාලෙ ගත කරන්න එපා ඒ කියාපු දේ නැවත නැවත මතු කර කර ඒක අගය කරන්න කාලය ගත කරන්නේ නැතුව අපට අත්‍යවශ්‍ය ප්‍රශ්න විතරක් අපි අහමු සාකච්ඡා කරමු කියලා අපි නිතර යෝජනා කරනවා සිහිපත් කරනවා. එහෙම කරන්නේ අර සුභාෂිතය අගය කිරීම වැළැක්වීම සඳහා නෙමෙයි. අපි සුභාෂිත සුභාෂිතය අගය කරන්න ඕන දැන් අපි හිතමු දැන් මේකේ සමහරු කමෙන්ට් එකක් හැටියට දානවා ඒ ඒ කරපු දේශනාවෙන් ගාක් අපි දේවල් ඉගෙන ගත්තා ඒක වටනවා. එතකොට ඒ සුභාෂිතය අගය කිරීම. ඊළඟට පුද්ගලිකව අපට පණිවිඩ කෙටි පණිවිඩ එවලා තියෙනවා ඒක අගය කරලා. සමහරු ප්‍රකාශ කරනවා ඒක අගය කරලා. එතකොට ඒ ඔක්කොම වැදගත් වෙනවා තමන්ගේ සත්භාවය මතු කර ගැනීම සඳහා. හැබැයි අපි ඒවා සීමා කරගන්නට වෙනවා අවස්ථාවත් එක්කලා. කාලයත් එක්කලා, ස්වභාවයත් එක්කලා අපිට ඒවා සීමා කරගන්නට වෙනවා. ඉතින් අපි ඒක ප්‍රකට කරනවද නැද්ද කියන එක අවස්ථාවෝචිතව කරන්නට ඕන. ඒක අගේ කිරීම වශයෙන් මනස ඇතුලේ මතුවෙන සත්භාවය අපි ඒක වළක්වන්න හොඳ නැහැ. ඒකට අපි ඉඩ දෙන්නට ඕන. හැබැයි ඒක ප්‍රකාශ කරනවද නැද්ද කියන එක අවස්ථාවත් එක්ක, කාලයත් එක්ක, තැනත් එක්ක ස්වභාවය හඳුනාගෙන අපි ඒක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒවෙන් අනවශ්‍ය ගැටලු මතුවෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට අපි හිතමු දැන් තමන් විවාහ සංස්ථාවක් පවත්වනවා නම් අල්ලපු ගෙදර බිරිඳ, අල්ලපු ගෙදර සැමියා එහෙම යමක් කියනකොට එහෙම යහපත් වචන යහපත් ප්‍රකාශනයක් කරනකොට නැවත නැවත ඒක අගය කරන්න පටන් ගන්නකොට ඒකට සාදුකාර දෙන්න ඒක අගය කරන්න පටන් ගන්නකොට ඒක පෞල් සංස්ථාව පැවැත්වීම පිළිබඳ අර්බුදයක් මතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බඳු තැන්වලදී අපි ඒ තමන්ගේ මනසට එන සද්භාවය ප්‍රකට කරන්න සුදුසු තැනක්ද නැද්ද කියන එකට ඒක අවස්ථාව සුදුසුද කාලය සුදුසුද කාලය ප්‍රමාණවත්ද ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන ඒකත් චාරිත්‍ර සීලේම කොටසක්. එතකොට ඒක අපිට සැලකිලිමත් වෙන්න බැරි නම් එතන ਵਿਚාරපූර්වක නැති බව. සති සම්පජඤ්ඤයෙන් යුක්ත නැති බව. අවස්ථාව වටහා ගන්නට බැරිකම. එතකොට එහෙමයි කියලා අපේ මනසේ මතුවෙන සද්භාවය අපි ඒක යටපත් කිරීම සුදුසු ඒ ගෞරවය ඒ අගය කිරීම තමන්ගේ මනස තුල අවදි කර ගැනීම ඒක තමන් පෞද්ගලිකව ඒකට ඉඩ දෙන්නට. ඒක ප්‍රකාශ කරන්න යෝග්‍යද නැද්ද කියන එක අවස්ථාවත් එක්කලා අපි තීරණය කරනවා. ඉතින් වගේ අපි නිතරම සිහිපත් කරනවා ප්‍රඥාව තමයි මේ හැම එකම මිනුම් දන්න වෙන්නේ. ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා තමයි අපිට හැම දෙයක්ම තීරණය කරගන්නට පුළුවන් වෙන්නේ නිවැරදි මධ්‍යම ප්‍රමාණයෙන් කියන බව. එතකොට සුභාෂිතයන් ඇසූ කල්හි සාදුකාර දිය යුතුය. ගුණවතුන්ගේ ಗುಣ ප්‍රකාශ කළ යුතුය. වර්ණනා කළ යුතුය. එතකොට ගුණවතුන්ගේ ගුණය ප්‍රකාශ කිරීමත් සීලෙහිම එක්තරා කොටසක්. ඒ කියන්නේ ඒක චාරිත්‍ර සීලය. එතකොට ගුණවතාගේ ಗುಣ ප්‍රකට කිරීම ඒ ගුණය වර්ණනා කිරීම. ඒ සම්බන්ධවත් අර මුලින් කිව්ව කාරණේම තමයි කියන්න තියෙන්නේ. අපේ හරියටම කෙනෙකුගේ ගුණය ගැන සීලය ගැන සද්ධාවය ගැන දන්නවනම් තමයි අපි ඒක ප්‍රකාශ කරන්න අගය කරන්න ක්‍රියා කළ යුත්තේ. එහෙම අපි දන්නේ නැතිව තමන්ගේ හිත පැහැදිච්ච පමණ තමන් පැහැදිලා තියෙනවා නමුත් ඒතනත්තා සීලවන්තයෙක් නෙමෙයි කෛරාටිකෙක්. තමන් පැහැදිලා තියෙන ඒතනත්තා ගුණවන්තයෙක් නෙමෙයි වංචනිකෙක්. තමන් පැහැදිලා තියෙනවා ප්‍රඥාවන්තයෙක් නෙමෙයි අවස්ථාව හඳුනාගෙන කටයුතු කරන කෙනෙක් විතරයි ගැඹුරු ප්‍රඥාවකින් කටයුතු කරනවා නෙමෙයි ආත්මලාභය සඳහා ඔහු යම් යම් දේවල් උපායශීලීව කරනවා. එතකොට දැන් මෙහෙම චරිත අපි වරදවාගෙන අපි පැහැදිලා අපි අනිත් අයටත් හඳුන්වලා දීලා හුඟා උසස් විදිහට අපි අය වර්ණනා කරන්න ගියොත් එහෙම ඒ වර්ණනාවෙන් සිද්ධ වෙන්නේ සමාජයට විපතක්. හානියක් සිද්ධ වෙන්නේ. එතකොට වර්තමානයේ අපි දකිනවා ගිහි පැවිදි චරිත ඇතම් ගිහියන්ගේ චරිත ඇතම් පැවිද්දන්ගේ චරිත අද සමාජයේ පිළිලයක් මට්ටමටපත් වෙලා තියෙනවා අර විදිහට හරියට නොදන්නා අය විසින් ඒ අය අගය කරලා වර්ණනා කරලා ඉහළට අරගෙන එතකොට ඒගොල්ලන්ට හොඳ වේදිකාවක් හදලා දීලා තියෙනවා දැන් ඒ ඒ වගේම කලින් කලටත් අපිට එනවා මේ අරිහතුන් වහන්සේ නමක් මේ මහබෝසත්වරයෙකු මේ බුදු වෙච්ච කෙනෙක් ආදී වශයෙන් එතකොට ඒ ප්‍රකාශ කරනකොට එකපාර්ට ගෞරවයෙන් සද්ධාවෙන් ඒක පිළිගෙන ඊට පස්සේ ඒ ගැන අපි හරියට දන්නේ නැතුව අනිත් අයට ඒක හඳුන්වා දෙන්නට යනවා අනිත් අයට මේ ඒක ප්‍රකාශ කරන්නට යනවා ගුණවර්ණක. ඉතින් එහෙම වුණොත් එහෙම අරතනත්තා හරියටම ඒ කියන தત્ත්වයේ කෙනෙක් නම් ගැටලුවක් නැහැ. හැබැයි ඒ தત્ත්වයේ කෙනෙක්ද නැද්ද කියලා අපි හරියට දැනගෙනද ඒ ಗುಣ වර්ණනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අගය කළ යුතු නැති ඒ කියන්නේ දුස්සීල දුර්ගුණ අධාර්මික පුද්ගලයෙක්ව ගුණවතෙක් හැටියට සිල්වතෙක් හැටියට ධාර්මික පුද්ගලයෙක් හැටියට ලොවට හඳුන්වා දෙමින් ඒ පිළිබඳව ප්‍රකාශ කරනවා නම් ඒකත් අනර්ථකාරී අකුසල ක්‍රියාවක් වෙනවා. ඒ වගේම සීලවන්තයාගේ ගුණවන්තයාගේ ප්‍රඥාවන්තයාගේ වටිනාකම නොදැන ඒ තනත්තාට නිග්‍රහ කරනවා නම් නොසලකා හරිනවා නම් අවමන් කරනවා නම් ඒකත් බරපතල අකුසලයක් වෙනවා. ඒ දෙකෙන්ම සිද්ධ කරගන්නේ අකුසල. ඉතින් ඒ නිසා ਵਿਚාරපූර්වක වෙන්නට වෙනවා. අපි තව කෙනෙක් පිළිබඳව කතා කරනකොට තව කෙනෙක් පිළිබඳව හඳුන්වා දෙනකොට පහසු නැහැ ඉතින්. මේ හැම එකක්ම අවසානයේ තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්කලා. විමසලිමත් ප්‍රඥාව තමන් ගැන හඳුනා ගන්නටත් අපට අවශ්‍යයි සමාජයේ අනිත් අය ගැන හඳුනා ගන්නටත් ඒක අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම හරියට දැනගෙන ඒවා ලෝකයට ප්‍රකාශ කළොත් අපට ගොඩාක් සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් ඒ සියල්ලක්ම සීලේහි චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියටයි දක්වලා තියෙන්නේ. ඊළඟට අනුන්ගේ අපරාධ ඉවසිය යුතුයි. ඒවාට සමාව යුතුයි. එතකොට මේ කාරණයක් අපි බොහොම මධ්‍යස්තව තේරුම් ගන්නට ඕන අනුන්ගේ අපරාධ ඉවසන්නට එතකොට මෙතන ඉවසනවා කියලා කියන්නේ ඒවට කුපිත වෙලා පලිගන්න වෛර බඳ ගන්නට නොයා යුතුය. ඒවට සමාව දිය යුතුය. හැබැයි ඒ අනිත් අයගේ අපරාධය දිගින් දිගට කරගෙන යන යද්දී අපි සද්ද නැතුව නිහඬව ඉන්නවා කියන එකක් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. දැන් මේකේ තව පල්ලෙහාදී කියනවා අකුසල් කරන අය අකුසලෙන් වළක්වා ගන්නට ක්‍රියා කරන්නේ. එතකොට සමාජයට අකුසලයේ පැතිරෙන්නේ නැති වෙන්න අපි සමාජය සුරක්ෂිත කරගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ඒ පුද්ගලයා වරදින් මුදවන්නට උත්සාහ කරන්නට ඕන. ඒ පුද්ගලයා වරදින් මුදවන්නට බැරි ඒ ඒ පුද්ගලයා නිසා සමාජයට වෙන හානිය හරි වළක්වන්නට. ඉතින් ඒ සඳහා තමයි රටක ගත්තොත් නීතිය කියන එකක් සැකසීලා තියෙනවා. පුද්ගලයෝ සකසන්නට අවශ්‍ය ධාර්මික පසුබිමක් හදන්නට ඕන. හැබැයි ඒ ඒ පුද්ගලයා සැකසෙන්නේ නැතිනම් අපට සමස්ත සමාජය රැකගන්නට ඕන මේ පුද්ගලයාගෙන් විනාශ නොවි. ඒබඳු තනදී මේ පුද්ගලයාගේ මේ අඩුපාඩුව තියනවා කියන එක සමාජයට කියන්න වෙනවා. එහෙම නැත්නම් අර පුද්ගලයා සමාජයෙන් අයින් කරන්න වෙනවා. එතකොට සමාජයෙන් අයින් කරන්න, ඝාතනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒතනත්තා පුනරුත්ථාපනය කිරීම හෝ එහෙම නැත්නම් වර්තමානයේ අපිට පෙනෙනවා නීති අනුව ගත්තොත් ඒතනත්තා සමාජයෙන් ඈත් කරලා වෙනම තැනක සිරගත කරලා තියන්නට කටයුතු කරනවා. එතකොට සිරගත කිරීම හොඳ වැඩක් නෙමෙයි. හැබැයි ඔහු සැකසෙන්නේ නැතිනම් ඔහුගෙන් වෙන විපතෙන් සමාජය බේරා ගන්නට ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ බෝසත්වරයා ඒ විදිහට නීතිය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඒ විදිහට ක්‍රියා කරනවා. එතකොට ඒ බෝසත් පාරමිතා පුරණ තනත්තා සාමාන්‍ය පුද්ගලයෙක් නම් අර තනත්තා සුමකට යොමු කරගන්නට උත්සාහ කරනවා උත්සාහ කරලා බැරි නම් සමාජය දැනුවත් කරනවා මේ තනත්තාගෙන් මේ වගේ අනතුරක් වෙන්නට පුළුවන් මෙන්න මේ වගේ චරිතයක් පරිස්සම් වෙන්න. එතකොට මේ විදිහට මොන පැත්තකින් හරි ඒ තමන් අනිත් කෙනාගේ අපරාධයෙන් කුපිත වෙලා වෛර බැඳගෙන පලිගන්නට යන එක සුදුසු නෑ. අනුන්ගේ අපරාධය තමන් ඉවස ගන්නට ඕන. තමන් දරා ගන්නට ඕන. ඒ වගේම ඒකට සමාව දෙන්නටත් පුළුවන් වෙනවා. හැබැයි සමාව දෙනවා ඒක දරා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ලෝකේ ඕන කෙනෙක් ඕන අපරාධයක් කරද්දී තමන් නිහඬව ඉන්නවා කියන එක නෙමෙයි සමාජ සුභ සිද්ධිය සඳහා. ඒ තැනැත්තා අනර්ථයෙන් වළක්වා ගන්නටත් ඒ තනත්තාගෙන් සමාජයට සිද්ධ වෙන අනර්ථය වළක්වන්නටත් ක්‍රියා කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ අපට පෙනෙනවා ඒ බඳු අවස්ථා දේවදත්ත හාමුදුරුවෝ යම් යම් අපරාධ කරනකොට දේවදත්ත හාමුදුරුවන්ට නැවත නැවත අවවාද කරලා ඒවයින් වළක්වා ගන්නට උත්සාහවත් වුණා බුදුරජාණන් වහන්සේ. නමුත් මේ තනත්තාගේ සාංශාරික වෛරය පිරිමහන්නට කටයුතු කරන නිසා ඔහු කොහොමවත් ඒ තථාගත අවවාදෙහි පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැතුව සංඝ භේදය කරලා අර භික්ෂුන් වහන්සේලා පිරිසක් කඩාගෙන වෙන් කරගෙන අයින් වුණා. ඒ අයින් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ සරියුත් හාමුදුරන්ට කතා කරලා කියනවා සාරිපුත්ත රජගහ නුවරට ගිහිල්ලා නගර මැද්දේ ප්‍රකාශනයක් කරන්න දැන් දේවදත්ත අපිත් එක්ක නෙමෙයි ඉන්නේ. දේවදත්ත අපේ අවවාද අනුශාසනා මත කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මින් ඉදිරියට දේවදත්ත කරන කියන කිසිවක් පිළිබඳව වගකීම අපි දරන්නේ නැහැ. ඒ කියන්නේ එහි එහි දෝෂය බුදුරජාණන් වහන්සේටවත් බුද්ධ ශ්‍රාවකයන්ටවත් ඒ කියන්නේ සංඝ සංස්ථාවටවත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේටවත් මේ මේ සාසනික වැඩපිළිවෙලට කවුරුත් චෝදනා කරන්න එපා දේවදත්ත හඳුරන්ගේ කටයුතු නිසා එයා දැන් මේ අපෙන් වෙන් වෙලා මෙහෙම හිතුවක්කාර විදිහට වෙනම කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න. එතකොට මේ කතාව ගිහිල්ලා රජගහ නුවර කියන්න මහජනයාට මේක ප්‍රසිද්ධ කරන්න කියලා සරියුත් හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී සරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කොහොමද එහෙම කරන්නේ? මමම පෙර දිනක රජගහ නුවර නගර මැද්දේ මමම කියලා තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ මෙච්චර ධාන තියෙන කෙනෙක් අභිඥා තියෙන කෙනෙක් මේ මේ වගේ ಗುಣධර්ම තියෙන කෙනෙක් කියලා මම මගේ කටින්ම මම කියලා තියෙනවා මේ රජගහ නුවර වැසියන්. ඉතින් දැන් මම කොහොමද මෙහෙම ගිහින් කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ අනවා සාරිපුත්ත ඔබ එදා කිව්වේ ඇත්තක්ද බොරුවක්ද? ඊට පස්සේ සරියත් හඳුරෝ කියනවා ස්වාමීනි මම එදා කිව්වේ ඇත්ත. එහෙමනම් දැන් මම ඔබට කියන්නේත් ඇත්ත කියන්න කියලා. ඒ එදා තිබුණු ඇත්ත මේ අද තියෙන ඇත්ත. ඒ නිසා එදා ඇත්ත ඔබ අවංකව ප්‍රකාශ කළා ඔහු සතුව තිබිච්ච ඒ වටිනාකම්. එතකොට මේ ඔහුගේ අනිත් පැත්ත. එතකොට මේ පැත්ත අපිට ප්‍රකට කරන්න ඕන ඕනේ. ඒව ඔහු තුලට පමණක් සීමා වෙද්දී අපි මෙතෙක් කාලයක් උත්සාහ කළා ඒවා සකස් කරගන්න. හැබැයි ඒවා සැකසෙන්නේ නැතිනම් ඒ නිසා නොමග යන සමාජය රැක ගන්නට ඒ සඳහා දැනුවත් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවම පිටත් කරනවා දේවදත්ත හාමුදුරුවන්ගේ වර්තමාන తত্ত্বය. ඒ උන්වහන්සේ සලසුම් සහගතව කල්ලිවාදයක් හදාගෙන මේ මේ ශාසනයෙන් බැහැර වෙලා කරගෙන යන අපරාධ ටික. ඒකට හසු වෙන්න එපා. මේ වගේ චරිතයක් කියන එක දැන් ප්‍රකට කරා. ඇයි පුද්ගලයා එතනින් මුදවා ගන්නට උත්සාහ කරනවා. එහෙම බැරි නම් සමාජයට සිද්ධ වෙන අනර්ථය වළක්වා ගන්නට ක්‍රියාත්මක විය යුතුයි. එතකොට දැන් මේක බුදුරජාණන් වහන්සේ වෛරයකින්, ක්‍රෝධයකින්, මයසීමකින් කරපු වැඩක් නෙමෙයි. අනුන්ගේ අපරාධ බුදුරජාණන් වහන්සේට ඉවසන්න බැරි කමක් නෑ. අනන්ත සසරෙහි ඕනනම් බෝසත්තරයෙකුට පුළුවන් දේවදත්ත වගේ චරිතයක් නැවත සසරේ කිසිදාක හමු නොවෙන්නට චිත්තඅදිෂ්ඨානයක් ඇති කළා නම් දේවදත්ත හාමුදුරුවෝ වැලි අහුරක් අරගෙන භවෙන් භවය වෛර කරමින් පස්සෙන් එනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරනවා අර සේරිවාණිජ වෙලෙන්ද හැටියට එතකොට ඒ වෛරීව කරන අදිෂ්ඨානය නිසා තමයි පසුපස එන්නේ. හැබැයි බෝසත්වරේ ඊට වඩා ශක්තිමත්ව වැඩූ මනසින් යුක්තව බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා නම් මොනම හේතුවක් නිසාවත් මොහු සසරේ කිසියම් ආත්ම භාවයක Tamanට හමු නොවෙන්නට කියලා බෝසතාණන් වහන්සේට ඒ මහ කරදරයෙන් මිදිලා නිදහසේ පාරමිතා වඩන්නට තිබ්බා. නමුත් බෝසත්වරයෙකුගේ මහා කරුණාව ඊට වඩා පුළුල්. Tamanට වෛර කරන, Tamanට හතුරුකම් කරන, Taman පසුපසෙන් වෛරයෙන් එන කෙනාට පවා යහපත කරන්න පුළුවන් හැම උත්සාහයක්ම දරනවා. ඉතින් ඒ නිසා බෝසතාණන් වහන්සේට ඒ දේවදත්ත හාමුදුරුවන්ගේ වෛරී බව, ඒ අපරාධය උන්වහන්සේ ඉවසුවා. උන්වහන්සේකට හැම විටම සමාව දුන්නා. නමුත් ඒ අපරාධයෙන්, ඒ හානියෙන් සමාජයට අනර්ථයක් සිද්ධ වෙනවා නම් තථාගතයන් වහන්සේ ඒක වළක්වන්නට ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ විදිහට අපි මේ අන් අයගේ අපරාධ ඉවසීම ඒවට සමාව දීම ඊටාම උසස් ගුණයක් එතකොට ඒවෙන් අදහස් වෙන්නේ තමන් නිෂ්ක්‍රීය වෙනවා සමාජයේ ඕන කෙනෙකුට ඕන අපරාධයක් කරන්න ඉඩ හරිනවා කියන විදිහේ නිවට ගතියක් නෙමෙයි එහෙම නැත්නම් ඕන දෙයක් කරගත්තොත් එහෙම අපට අදාළ නැහැ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියන එක පැත්තක් විතරක් දකින ගතියක් නෙමෙයි දැන් මේවා මේ නැවත නැවත මේ උදාහරණ දක්වමින් මේ පැහැදිලි කරන්න පෙනුතුනේ සමාජය තුළ ඇතැම් අය සිල් රකින්නවා කියලා ගත්තහම අන්ධ වෙනවා හැම බොහෝ අවස්ථාවල අගතිගාමී වෙනවා. දැන් අපි දුටුවනේ අර කොරෝනා වසංගත සමයේ වෛද්‍යවරු කියනවා මුඛ ආවරණ පැළඳ ගන්න. දෑත් සෝදන්න, දුරස්ත භාවයේ තියාගන්න. දැන් සමහර අය මුඛ ආවරණ පළඳන්නේ ඇයිද කියලා අහපුවහම අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. අපිට තෙරුවන් සරණ තියෙනවා. ඒ නිසා මේ මොන වෛරසයකින්වත් අපට හානි වෙන්නේ නැහැ. අපේ ජීවිත නැති වෙන්නේ. ඒක අපට ඉරහඳ වගේ ස්ථිරයි. අපි තෙරුවන් සරණ ගිහින් තියෙනවා නම් අපි ධර්මය අසු කරනවා නම් ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒ ධම්මෙන් තමන් රැගෙන. අන්න එහෙම જાති ප්‍රකාශ කරමින් අර සමාජ ව්‍යසනයක් වළක්වන්නට දෙන උපදේශයකවත් පිළිටන්නේ නැහැ. දැන් ඉබඳු අය මේ මහා ගුණවතුන් මහා ප්‍රතිපත්තිගරුක අය මහා ධර්මයක් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තියක් තියන අය වගේ පෙනී හිටින්න උත්සාහ කළාට සීල මාත්‍රය කියන්නේ මොකක්ද කියලාවත් හඳුනගන්නේ නැහැ. අදුතරමින් චාරිත්‍ර සීලය කියන්නේ මොකක්ද? ඒ ඒ අවස්ථාවල නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. තමන්ගේත් අනුන්ගේත් සුභ සිද්ධිය සඳහා. ඉතින් ඒකවත් හඳුනගන්න බැරි නම් ඒතනත්තාට එතනින් එහාට ගිය ආධ්‍යාත්මික ශක්තියක් එතනින් එහාට ගිය ප්‍රතිපදාවක් එතනින් එහාට ගිය දහමක් ඒ තනත්තාට තියෙයි කියලා හිතන්නේ. ඉතින් අන්න ඒ වගේ හරි ලාමක తত্ত্বයක්. ඉතින් ඒ අය එකෙන් උත්සාහ කරන්නේ මේ අනිත් සියලු දෙනාටම වඩා තමන් ඉස්සරහින් ඉන්නෝ වගේ එකක් පෙන්වන්න. අපි අර පෙර දින එකක් කිව්ව මත්පැන් බීපු මිනිස්සයා හැමතිස්සෙම උත්සාහ කරනවා තමන්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ කයේ අසමතුලිත බවක් නැහැ තමන්ට කෙලින් යන්න පුළුවන් හොඳට කතා කරන්න පුළුවන් කියලා පෙන්වන්න. ඒ ඔහුගේ පෙන්වන්න දරන ප්‍රයත්නයම තමයි සමාජයට විකෘතියක් හැටියට පෙනෙන්නේ. ඒකෙන්ම තමයි ඔහු මේ මත්පැන් බීලා ඉන්නවා කියන එක ප්‍රකට වෙන්නේ. අර අනිත් අය ඉදිරියේ රඟ දක්වන්නට දරන වෙහසත් එක්ක. එතකොට අන්න ඒ වගේ තමන් ගුණවත් එක්ක, තමන් සිල්වත් එක්ක, තමන් ආධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක්, තමන් ඥානවන්තයෙක් කියලා අපි ලෝකෙට අඟවන්න, පෙන්වන්න ගිය තැනම තමන්ගේ දුර්වලකම, තමන්ගේ ඒ මානසික වශයෙන් පවතින ප්‍රතිපදාවේ තියෙන අඩුව එතනම තමයි එළියට එනිසා අපි තේරුම් ගන්නට ඕන තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා වගේම අන් අයගේ යහපත වෙනුවෙන් අපි ක්‍රියා කරන්නට ඕන. ඒ නිසා යම් තැනකදී තමන්ට හානියක් නොවමත් සමාජයට හානියක් නම් ඒ බඳු තැන්වලදී ඒ බඳු දෙයින් වළකින්නට අපි පරිස්සම් වෙනවා. එතකොට දැන් ඒගොල්ලෝ කියන්නේ දැන් අර ඒ කොරෝනා වසංගතේ පැතිරෙන කාලේ ඒ ඒ ධාර්මික චින්තනයක් හැටියට ඒ කියන්නට උත්සාහ කරන්නේ අපිට මේ කොරෝනා වෛරසයෙන් හානියක් නැහැ කියන එක. හැබැයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ තමන්ගේ ශරීරයට ඒ වෛරසය ඇතුල් වෙලා තිබුණොත් අනිත් සියලු දෙනාට මේක බැහැර වෙනවා මුඛාවරණයක් පැලඳන්නේ නැතිකම නිසා. ඉතින් ඒ නිසා ඉබඳු තැන්වලදී අපි එහෙම ආකල්ප ධර්ම අපි පැහැදිලි කරලා දුන්නේ තමන් මැරෙන්න මැරෙන එක හෝ නොමැරෙන එක හෝ තෙරුවන් සරණ යාම හෝ තෙරුවන්ගේ පිහිට තියෙන එක ඒක තමන්ගේ වැඩක්. හැබැයි අනුන්ට හානි කරන්නට තමන්ට අයිතියක් නැහැ. ඒ නිසා මුඛාවරණය පළඳ ගන්න තමන්ගෙන් අනුන්ට හානි වෙන එක. තමන්ට තෙරුවන්ගේ පිහිට තියෙනවා හරි මොකක් හරි ඒක තමන්ගේ කාරණයක්. Tamanට එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය මත කටයුතු කරන්න පුළුවන්. හැබැයි ලෝකෙට හානි නොවේ තියෙන. දැන් මේකෙන් අපි මේ අදහස් කරන්නේ දරුවන් පිළිබඳ විශ්වාසය වැඩක් නැහැ කියන එක නෙමෙයි. යම් කිසි කෙනෙකුට හරියට ධර්මයේ පිහිටියොත් ඒකෙන් වෛරසයෙන් නෙමෙයි ඊට වඩා බරපතල හානියකින් උනත් වළකින්නට පුළුවන්. දැන් අපි සුනාමි වෙලා හැමෝම දැක්කනේ අර නිතර වන්දනා කරන බුදු පිළිමේ පවා ප්ලාස්ටර් පැලස් වලින් එහෙම නැත්නම් සිමෙන්ති වලින් හදලා තිබෙච්ච බුදු පිළිමේ පවා අර මහා ජල ගැල්මේ සුරක්ෂිත වුණා මහා කොන්ක්‍රීට් දැවැන්ත පාසාන ගස් කොළන් ඊළඟ රේල් පීරි මේවා ඇඹරිලා කැඩිලා සුණු වෙසුණු වෙලා යනකොට අර සිමෙන්ති වලින් හදාපු ප්ලාස්ටර් පැලස් වලින් හදාපු පිළිම ඉතුරු වුණා. ඇයි එහෙම ශක්තියක් මේ දහම තුල ගුණය තුල නිතර බුදුගුණ සිහි කරන තැනක් ගොඩ නැගෙන. ඉතින් මේ පිළිමයකට එච්චර ශක්තියක් ආවදින්න පුළුවන් නම් අපි පුද්ගලයෙක් හැටියට නැවත නැවත බුදුගුණ සිහි කරනවා නම් දහම් ගුණ සිහි කරනවා නම් සංඝ ගුණ සිහි කරනවා නම් භාවනා කරනවා නම් එතකොට මේ හැම දෙයකින්ම එහෙම නැත්නම් යම්කිසි සත්‍යක්‍රියාවක් කරනවා නම් ඒවෙන් ලොකු ශක්තියක් Taman තුල ගොඩ නැගෙනවා. හැබැයි එහෙම ගොඩනැගිච්ච පමණින් අපේ ඒක අදි탁සේරුවට අරගෙන අර සමාජයට සිද්ධ වෙන හානිය ගැන නොතකා හරින්නට අපට ඉඩක් නැහැ. ඒ වගේම සමාජයේ අනිත් අයට වැරදි ආදර්ශයක් වැරදි මඟ පෙන්වීමක් කරන්නට අපට අයිතියක් නැහැ. එහෙම කරනවා නම් ඒතනත්තර චාරිත්‍ර කියන කොටසින් බහැර. අපි මීට ඉහතදිත් කතා කළා දැන් සමහරව කල්පනා කරනවා මම හරියට පන්සිල් රකින්නවා මගේ ජීවිතේ මම පන්සිල් රකින්නවා මිසක් ඔය කොච්චර හරි සමාදම් වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පන්සිල් කැඩෙන අය සමාදම් වුණාට කමක් නැහැ. මගේ පන්සිල් කැඩලා නැහැ. ඒ නිසා මම මට නැවත නැවත පන්සිල් සමාදම් වෙන්න ඕන නැහැ. එතකොට දැන් මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙන්නේ Tamange පංචශීලය ගැන Tamanට විශ්වාසයක් තිබීම වැදගත් වෙනවා. හැබැයි සමාජ චාරිත්‍රයක් හැටියට හැමදෙනාම කරන දෙයට ඇයි Tamanට අනුගත වෙන්න බැරි? එහෙම අනුගත නොවීම තුලින් තමන් මොකද්ද සමාජගත කරන්න උත්සාහ කරන්නේ? එතනයි ගැටලුව තියෙන්නේ. එතකොට ඒ තුලින් උත්සාහ කරන්නේ මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන එක න ඒතනත්තා තුල චාරිත්‍ර සීලයවත් නැහැ කියලයි කියන්නට. ශික්ෂාපද රැකලා තියෙනවා වාරිත්‍ර වැලකී යුතු දේවල් ටිකෙන් වැලකීලා තියෙනවා. හැබැයි චාරිත්‍ර වශයෙන් තමන් කළ යුතු දේ ගැන අල්ප මාත්‍රයක සංඥාවක් නැහැ. ඒ නිසා තමන් ඒකේ පිහිටන එක වෙනම දෙයක්. නමුත් ඇයිද අතනදී තමන්ට අනිත් අයත් එක්කලා පොදුවේ සිල්පද පහ කියන්න බෑ. මොකක්ද ඒකේ තියෙන අමාරුව? එතකොට ඒ තුලින් අපි උත්සාහ කරන්නේ නොකිය සිටීම තුලින් අනිත් අයට යම්කිසි හොඳ පණිවිඩයක් දීලා යමක් කරන අදහසින් නම් ඒක කරන්නේ අපිට කියන්න පුළුවන් ගැටලුවක් නැහැ කියලා. හැබැයි හොඳ පණිවිඩයක් දීමේ අදහස Taman තුල තිබුණාට ඒක සමාජගත වෙනවද ඒ විදිහට? එතනත් ගැටලුවක් තියෙනවානේ. අපි නිතර කතා කරනවානේ අම්බලා ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේකෙන් Tamanට හානියක් වෙනවද සමාජයට හානියක් වෙනවද? දෙපසටම හානියක් වෙනවද? එහෙම නැද්ද? මේ ගැන නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. මගේ අදහස හොඳ වෙච්ච පමණට හරියන්නේ නැහැ. ඒ වගේ අද කාලේ සිද්ධ වෙන තවත් දෙයක් තමයි පන්සලට ගියයින් පස්සේ එතන ඕපදූප කතා කරනවා. හරියට පොය දවසේ වැඩසටහනක් කෙරෙන්නේ කාලසටහනකට අනුව වැඩක් කෙරෙන්නේ ඊට වඩා මට පහසුයි. ගෙදර සිල් සමාදන් වුණාන් පස්සේ උදේට දාන ටික සකස් කරගත්තාම දවල්ටත් එක්කලා සුදුසු වේලාවෙදී දාන ටික වළඳනවා රූප වාහිනිය රේඩියෝ එකේ නිරන්තරයෙන් ධර්ම දේශනා සාකච්ඡා භාවනා වැඩසටහන් යනවා බුද්ධ පූජාව තියෙනවා ඒවත් එක්කලා එකතු වෙලා ඒ කටයුතු ටික කරනවා දවසේ ඉතාම හොඳින් කලමනාකරණය කරගෙන පොයේ දවසේ වැඩ ටික කරන්න පුළුවන් අනේ මට නම් පන්සලට යනවට වඩා ගෙදර ඉඳගෙන සිල් රකින්න එක හොඳටම පහසුයි හොඳට මේ ටික කරගන්න පුළුවන් කියලා සමහරු හිතනවා ඒක Tamanගේ අත්දැකීම වෙන්නට පුළුවන්. හැබැයි මේක සමාජගත කරන්න ගියොත් එහෙනම් පොය දවසටවත් මිනිස්සු පන්සල් යන්නේ නැති තත්ත්වයක් අනාගතයට උද්ගත වෙනවා. ඒක හොඳ වාතාවරණයක් නෙවෙයි. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. ඒ නිසා Taman තෝරා ගන්නා ක්‍රමය Tamanට වඩා පහසුයි කියලා හිතෙනවා නම් ඒකට දොස් කියන්නට බෑ. හැබැයි එතනත් ඉතින් කල්පනා කරලා බලන්න ඕන සුව පහසුවද සීලය කියන්නේ. එහෙම නැත්නම් සංවරයද? එතකොට අර දහසක් දුර්වලකම් නැද්දේ Tamanගේ කය වචනේ සිත සංවර කරගන්නයි Taman උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ සුවෙන් පහසුවෙන් කාලසටහනකට වැඩ කරනවා කියන එක නෙමෙයි සීලය කියන්නේ. ඉතින් එතනදී සීලය පිළිබඳ වටහා ගැනීමෙත් ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙල තුලින් සමාජගත කරන කාරණය තුලත් ගැටලුවක් තියෙනවා. ඒ වයින් සමාජයක් අනුක්‍රමයෙන් විහාරස්ථානෙන් ඈත් වෙනවා වගේම සාසනික ප්‍රතිපදාවක් ඉවත් වෙන්නට හේතු වෙන්න පුළුවන්. දැන් මේවා මෙහෙම කියනකොට ඔය निराගමික සංකල්ප ඇති අය කියන්නේ ඕන්න දැන් ගමයි පන්සලයි එකතු කරලා කියලා දැන් මේ තමන් පවතින ක්‍රමයක් හදාගන්න උත්සාහ කරන්නේ ඒක නැති වෙයි කියලා බයටයි මෙහෙම කියන්නේ. එහෙම කතා තමයි ඒගොල්ලෝ දකින්නේ. ඉතින් එකම කාරණේ එක එක්කෙනාට එක එක විදිහට දකින්න පුළුවන් තමන්ගේ චිත්ත සංකල්පනාවලට අනුව. ඒ තමන්ගේ දැක්මට අනුව. අර අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙන ඉර බැස ගියා කියන වාක්‍ය කියනකොට එක එක්කෙනාට එක එක දේවල් මතක් වෙනවා. හොරාට හොරකමේ යන්න මතක් වෙන්නේ, ගණිකාවට ගණිකා වෘත්තිය සඳහා නික්ම යන්නට මතක් වෙන්නේ, ශිෂ්‍යයාට පාඩම් කරන්න මතක් වෙන්නේ. එතකොට භාවනා කරන යෝගියාට භාවනා කරන්නට මතක් වෙන්නේ. එතකොට මේ විදිහට එක එක්කෙනාට එක එක දේවල් ගෘහණියට උයන්න පිහින්න මතක් වෙන්නේ. එතකොට ඉරබැස ගියා කියන එක වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ මේකෙන් තම තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප දැක්ම චින්තනය කාර්යභාරය භූමිකාව ඒව මත තමයි තමන්ට ඒකේ අර්ථය දැනෙන්නේ. එකම වාක්‍ය උනාට. ඒ වගේ එක එක විදිහට හිතන්න පුරුදු වෙලා ඉන්න අයට නොඑක් අර්ථ ඒ තුලින් මතු කරන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕන අපි මොන අදහසින්ද ඒක කියන්නේ, අපි මොන අදහසින්ද ඒක කරන්නේ. ඒකෙන් Tamanට අනර්ථයක් නොවනවද? ඒකෙන් සමාජයට අනර්ථයක් නොවනවද? ඒ නිසා මේ වගේ ඊටාම පුළුල් කාරණයක් මේ සීල ප්‍රතිපදාව. අර අර විදිහට මම පන්සිල් රකින්නවා ඒ නිසා මට පන්සිල් සමාදන් වෙන්න ඕනේ වගේ අදහසකින් වැළකී යුතු තැනින් වැළකීලා චාරිත්‍ර වශයෙන් කළ යුතු සියල්ල අතහැරලා දාන විදිහේ ලිහිල් ප්‍රතිපත්තියක් නෙමෙයි නිවන් දකින්නට ಗುಣධම් වඩනවා කියන එක ඊටාත්ම පුළුල් කාරණයක් වෙනවා ඊළඟට අනුන්ගේ උපකාර සිහි කළ යුතුය පින් අනුමෝදන් විය යුතුය දොන අනුන්ගේ උපකාර සිහි කරනවා කියලා කියන්නේ ප්‍රත්‍යඥතාවය. ප්‍රත්‍යඥ කියලා කියන්නේ අනිත් කෙනා කළ උපකාරය සිහි කරන. ඊළඟට කෘතවේදී කියලා කියන්නේ ඒක සිහි කරනවා වගේම ප්‍රකට කරනවා. දැන් අපිට තව කෙනෙක්ගෙන් ලැබිච්ච ගුණයක් පුද්ගලිකව අපිට සිහි කරලා නිහඬ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රකට කරන්නත් පුළුවන්. හැබැයි ඒ ප්‍රකට කිරීම අපි කල යුත්තේ අවස්ථාවෝචිත. අපි අර මුලිනුත් කිව්වේ සුභාෂිතය අහලා ඒක අගය කිරීම සතුටු වීම ඒ පිළිබඳව ප්‍රසාදයක් ඇති කර ගැනීම ඒක තමන්ගේ කාර්යය. ඒක අවශ්‍යයි. හැබැයි ඒක ප්‍රකට කරන්නට ඒ අවස්ථාව සුදුසුද නැද්ද කියන එක තමන් ස්ථානෝචිතව තේරුම් ගන්න ඕනේ. ඒ වගේ තමයි ප්‍රතඥතාවය, කෘතවේදීතාවය. අපේ කෘතඥ බව අපි තුල තියෙන්නට ඕන. අනිත් කෙනා කරපු උපකාරය අපිට නිතර ඒක ගෞරවයෙන් කෘතඥතාවයෙන් අපි සිහි කරන්න. හැබැයි ඒක අනිත් අය ඉදිරියේ ප්‍රකට කරනවද නැද්ද? ඒක අගය කරන්න මේ සුදුසු තැනද නැද්ද? ඒක අගය කරන්න ගියොත් යහපතක්ද වෙන්නේ අයහපතක්ද? ඒව ගැන සැලකිලිමත් වෙන්න. දැන් සමහර චරිත තියෙනවා ඒ තනත්තාගේ ගුණය ප්‍රකට කරන්නේ නැතුව තියෙන තරමට තමයි ඒ තනත්තාට ඒ ගුණය පවත්වාගෙන යන්නට පුළුවන් ඒක ප්‍රකට කරපු ගමන් ඒක ප්‍රසිද්ධ වුණාන් පස්සේ ඒ තනත්තාට ඒ ගුණය ආයෙ වඩන්න ඉඩක් නැතුනේ. <laughs> මේ ඕන තරම් අපිට සමාජයේ අත්දැකීම් තියෙනවනේ. දැන් අපි හිතමු ඔය කලින් කලට අහවල් බෝධිය ළඟ මහා ආශ්චර්ය තියෙනවා කියලා එහෙම ගිය තැන්වල සමහර තැන් ඇත්තටම අවුරුදු 12ක් විතර එතන කරණීයමෙත සූත්‍රය සජ්ජායනා කරමින් භාවනා කරමින් ඒ ගොඩනගාගත්තු ශක්තිය. හැබැයි ඒක ප්‍රකට කරපු ගමන් මෙහෙම මෙතන මෙහෙම දෙයක් තියෙනවා කියලා ප්‍රසිද්ධ කරපු ගමන් ලක්ෂ ගණනින් මහජනය ඇදිලා යනවා. ඊට පස්සේ කරණීයමෙත සූත්‍රයක් නැහැ, භාවනාවක් නැහැ. අර මොන මොනවා හරි ටිකක් විකුණන්නට වෙලෙන්දෝ ටිකක් ලෑස්ති වෙනවා අනිත් අයගේ ගිහිල්ලා අඳෝනා කියනවා ඊට පස්සේ අර ශක්තිය එතනින් ඉවරයි එතකොට භික්ෂුන් වහන්සේ නමක් අපි හිතමු සිරිපාඩවි භාවනා කරනවා නම් ගුණවත් නම් සිල්වත් නම් උන්වහන්සේ හොඳින් ඒ කටයුතු කරගෙන යනවා නම් ඔන්න ඔය සමාජ මාධ්‍ය ජාල වලින් කවුරු හරි ගිහිල්ලා මෙහෙම කෙනෙක් ඉන්නවා නම හෙලි කරන්නේ නැහැ මේ වගේ අනාවැකි කියනවා කියලා ඔන්න ප්‍රසිද්ධ කරනවා ඊට පස්සේ ඉතින් වැල නොකඩි හොයාගෙන යනවා ඒ හාමුදුරුවන්ගේ ගුණයයි භාවනාවයි ඔක්කොම එතනින් ඉවර වෙනවා ඇයි ඊට පස්සේ අර එන එන අයට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉටු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ සමහර අවස්ථාවලදී අනිත් කෙනාගේ ගුණය, අනිත් කෙනාගේ සීලය, අනිත් කෙනාගේ ප්‍රඥාව ප්‍රකට කිරීමම අනිත් අය ප්‍රයෝජන ගන්නව වෙනුවට ඒකෙන් අර තියෙන ටිකක් නැති වෙන්න මගක් හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි කෘතඥ වෙන්නට ඕන අනිත් කෙනාගෙන් Tamanට ලැබිච්ච උපකාරය නිතර ගෞරවයෙන් සිහි කරන්නට ඕන ඒක ප්‍රසිද්ධ කරනවාද ඒක අගය කරන්නට සුදුසු තැනද කියන එක අපි බුද්ධිමත්ව තේරුම් අරගෙන තමයි ඒක ප්‍රකට කිරීම කළ යුත්තේ. ඉතින් මේ හැම එකක්ම සීලයට අදාළ කාරණා. තමන්ගේ සංවරය පිළිබඳ කාරණා. ඊළඟට පින් අනුමෝදන් විය යුතුය. තමන්ගේ පින සම්බෝධියට යොමු කළ යුතුය. එතකොට පින් අනුමෝදන් වීම. දැන් අර අනිත් අයගේ සුභාසිතයට සාදුකාර දෙනවා වගේම තමයි තව කෙනෙක් කරන සත්ක්‍රියාව දැකලා ඒ ගැන හිත පහදවා ගැනීම. පින් අනුමෝදන් වීම කියන්නේ මෝදති කියලා කියන්නේ සතුටු වෙනවා. අනුමෝදති කියලා කියන්නේ තව කෙනෙක් කරන හොඳ වැඩක් අහලා දැකලා ඒ අනුව හිත පහදවා ගන්න. එතකොට ඒකෙන් තමයි පින් අනුමෝදනාව සිද්ධ වෙන්නේ. එතකොට අනිත් අය කරන හොඳ වැඩ කුසල ක්‍රියාවන් දැකලා අපට පුළුවන් වෙන්න ඕන සතුටු සිතින් ඥාන සංප්‍රයුක්තව ඒ කුසලය අනුමෝදන් වෙන්න. මොකද තමන් අතින් කුසල් කරනවා වගේම අනිත් අය කරන කුසලය අනුමෝදන් වීමත් සත්භාවයක්. ඒකෙන් තමන්ගේ මනස කුසලය තුල වැඩෙනවා. එතන කුසලය අගය කිරීමක් සිද්ධ වෙනවා. ඒ අගය කිරීම තමන් තමනුත් කුසලයට නැඹුරු වෙන්නට හේතුවක් වෙනවා. එතන අනුන්ගේ කුසලය අගය කරන්නේ නැතිනම් තමන් කරන කුසලය විතරනම් අගය කරන්නේ එතන තමන් හොවා දැක්වීම අනුන් හෙලා දැකීම කියන ඒ දුර්වලකම තමන් තුළ වැඩෙන්නට පුළුවන්. මෙහෙම එතකොට වලකින්නට ඕන පැත්ත වලක්වා ගන්නටත් ඕන. එතන ප්‍රගුණ කළ යුතු ගුණය අපි ප්‍රගුණ කරගන්නටත් ඕන. ඒ නිසා අනුන් කරන පින්කම් සතුට සිතින් අනුමෝදන් වෙන්න අපි සැලකිලිමත් වෙන්න. දැන් මෙතනදී අපිට ගැටලු ගොඩක් සමාජයේ අපි දකිනවා අනිත් අය කරන කුසලය අනුමෝදන් වීමේදී හුඟක් දෙනා ඒ කුසලය කරන කෙනාගේ පුද්ගලිකත්වය, ආගේ තරාතිරම, ඒ වාතාවරණය, ඒ පසුබිම දිහා දැකලා බලලා සමහර වෙලාවට අර කුසල් ඒ කරන කුසලය අනුමෝදම් වෙන්නේ නැහැ. ඒක නිග්‍රහශීලීව සලකනවා. ඔයගොල්ලෝ දැන් පින්කම් කළාට ඉස්සර මෙහෙමයි. අපි දන්න දේගොල්ලන්ගේ චරිත. දැන් මේ නිකන් සුද්ධවන්තව වෙන්න හදනවා. ඒ විදිහට කියලා එක්ක හැල්ලු කරනවා. එහෙම නැත්නම් කොහොමද පින්කම් කරන්නේ? අපිට කිව්වනම් අපි ඊට වඩා හොඳට ඕක සැලසුම් කරනවානේ කියලා. එහෙම නැත්නම් තමන්ගේ අභිමානය එතන. එහෙම නැත්නම් අපිට කිව්වේ නෑ පින්කම්. අපි මොකටද යන්නේ කියලා. එහෙම කල්පනා කරනවා. එහෙම නැත්නම් අර නෑදෑකමට හිතවත්කමට ගිහිල්ලා කාලා බීලා තේ ටිකක් බීලා එනවා නිසා පින්කම ගැන නිනව්වක් නැහැ. මේ විදිහට සමාජය තුළ අපිට පෙනෙනවා විවිධ අවස්ථා. එතකොට ඇයි එහෙම වෙන්නේ? අර පුද්ගලික කාරණා මුල්තලට එනවා කුසල ක්‍රියාවේ තියෙන වටිනාකම ඒ තුලින් වැහිලා. ඒ නිසා අපි තේරුම් ගන්න පුද්ගලයා තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒවා එයා එයාගේ කාරණා. හැබැයි මේ කරන ක්‍රියාව සත්භාවයෙන් නම් කරන්නේ. ඒක කුසල චේතනාවෙන් නම් කරන්නේ. ඒක සමාජයට යහපතක් වෙන හැටියට නම් කරන්නේ. ඒ ක්‍රියාව අපට අගය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ ක්‍රියාවෙන් සිද්ධ වෙන යහපත අපට සතුටු සිතින් අනුමෝදන් වෙන්නට පුළුවන් වෙන්න ඕන. අර පුද්ගලික කාරණා වලින් ඒක වහලා දාන්නේ නැතිව. ඒ වගේම අනිත් පැත්තෙන් අපි මතක තියාගන්න ඕන ඒ කරපු යහපත් ක්‍රියාවෙන් ඔහුගේ සමස්ත චර්යාව අමතක කරන එක සුදුසු නෑ. එක හොඳක් කරපු ගමන් ඒ හොඳ ඉස්සරහට තියාගෙන අර ඒතනත්තාගේ සමස්ත චරිතයේ තියෙන දුබලකම් අපි අමතක කරනවා නම් අපිට පුද්ගල වේමත්තතාවය පුද්ගල විවිධත්වය පිළිබඳ අපේ ප්‍රඥාව යටපත් වෙන්න ඒ නිසා වරද වරද හැටියට දකින්න ඕන හොඳ යහපත ගුණය ඒ විදිහෙන් දකින්නට ඒක තමයි යතහ ස්වභාවය දැකීම. එතකොට ඒ බඳු සති සම්පජඤ්ඤයක් අපි තුල තියෙන්නට ඕන තිබුණොත් තමයි දුර්වලකම වෙන මේකක් ගුණය තව එකක්. ඒ නිසා ගුණය යහපත සත්භාවය අපට අගය කරන්න පුළුවන් වෙන්න ඕන. දුර්ගුණය වෙනම දකින්න පුළුවන් වෙන්න ඕන. දුර්ගුණයෙන් ගුණය යට කරන එක සුදුසුත් නැහැ. ගුණයෙන් දුර්ගුණය වහලා දාන එක සුදුසුත් නැහැ. එහෙම වුණොත් අපි ඒකාන්තයකට වැටෙනවා. ඊළඟට තමන්ගේ පින සම්බෝධියට යොමු කළ යුතුය. ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යම්කිසි කුසල ක්‍රියාවක් කරන හැම මොහොතකම අපට සිහිපත් වෙන්නට ඕන මේ කුසලය මට මෙන්න මේ විදිහට නිවන් දකින්න සම්මා සම්බුද්ධත්වය හෝ පච්චේක බුද්ධත්වය හෝ ශ්‍රාවක බුද්ධත්වය හෝ තමන් ප්‍රාර්ථනා කරන බෝධිය සාක්ෂාත් කරගන්න මේ කුසලය මට මෙන්න මේ විදිහෙන් උපකාර වෙන්නේ කියන ඉලක්කගත කිරීම. ඒ හැම තැනකම සිදු වෙන්නට ඕන. මොකද අපි කුසල ක්‍රියාවක් සිද්ධ කිරීම අපට වෙනම සාංශාරික වශයෙන් සැප විපාක ඇති කරනවා. හැබැයි අර අදාළ ඉලක්කයට මේ හැම දෙයක්ම යොමු කිරීම, ගොනු කිරීම. ඒ ඉලක්කය සිහි කරගෙන දේවල් කරනවා වගේම කරලා ඒ ශක්තිය ඒ අදාළ ඉලක්කයට මෙහෙවීම. අපි මීට පෙර කතා කළානේ ප්‍රාර්ථනා පිළිබඳව. එතකොට මේ ජීවිතය තුලත් අනන්ත සසර ගමන තුලත් අපි කරන සත්කාරයන් අපි පුහුණු කරන යහපත් ගුණාංග අදාළ එකම ඉලක්කයකට ඉලක්කගත වෙන්නේ අපේ පැතුමත් එක්කලා. ඒ නිසා අපේ ප්‍රාර්ථනාව සිහි කරමින් අදාළ බෝධිය මුල් කොටගෙන ඒ කුසලය ඉලක්කගත කිරීමත් අවශ්‍යයි. කුසල ධර්මයේහි අප්‍රමාද විය යුතුය. එතකොට අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ හැම විටම පසුබාන්නේ නැතුව පංචකාමයන් හිම ගිලෙන්නේ නැතිව සති සම්පජඤ්ඤයෙන් යුක්තව කුසල් දහම් කිරීම. තමාගේ වරද වරද සැටියට පිළිගෙන එය සුදුස්සන් ඉදිරියේ නොසඟවා කියන කෙනෙකු විය යුතුයි. මේකත් ඉතාමත්ම වැදගත්. තමන්ගේ වරද වරද හැටියට දකින්න හැබැයි ඒක කිව යුත්තේ සුදුස්සන් හමුවේ පමණයි. ඒකත් අර මුලින් කතා කරපු කාරණේ වගේ තමන්ගේ වරද දැකීම සම්බන්ධව තමන් 100%ක් විවෘත වෙන්න ඕන. හැබැයි ඒක ලෝකෙට කියන්න සුදුසුද නැද්ද කියන එක පුද්ගලයා මත අවස්ථාව මත තීරණය කරන්න ඕනේ. ඒක වංචා කිරීම හෝ සැඟවීම කියන පදනමේ නෙමෙයි. ඒක ප්‍රකාශ කරන්න යාමෙන්ම සමාජයට අනර්ථයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කරණීයමෙත් සූත්‍රයේ මේ ಗುಣ දෙක වෙන්කොට දක්වන්නේ උජූච සූජූච. අපි ලෝකයට අවංක වෙන්නට ඕන ඒ වගේම සූජූච කියලා කියේ තමන්ගේ හෘද සාක්ෂියට තමන් පූර්ණ වශයෙන් විවෘත වෙන්න. හැබැයි අපේ සමාජයේ ඉදිරියේ පූර්ණ වශයෙන් විවෘත වෙන්න බෑ. එහෙම වුණොත් නිකන් නිර්වත් වුණා වගේ ගැටලුවක් එනවා. අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා මේ ඇඟේ තියෙන දේවල් කවුරුත් දන්නවා ඒ නිසා මේ ඇඳුම් වලින් වහගෙන ඉන්න ඕනේ මම නම් ඒ ඔක්කොම ඒ තියෙන විදිහටම තමයි මම පවතින්නේ ඇතුලේ එකයි පිට එකයි කියලා නෑ කියලා ඉතින් එහෙම හිතලා යම්කිසි කෙනෙක් නිර්වත්ව ගියොත් ඒක උමතුවක් හැටියට ඒක සමාජයට නුසුදුසු හැසිරීමක් හැටියට සමාජය විසින් හඳුනා ගන්න. එතකොට ඒක අවංක භාවයක් හැටියට හඳුනා ගන්නෙ නෑ. ඒ නිසා අවංක භාවය යනු නිර්වත් වීම නෙවෙයි. වසන්නට සුදුසු දේවල් වසලා තියන්නට ඕන කුමක් සඳහාද වංචාවක් සඳහා නෙමෙයි. බොරු කරන්නට නෙමෙයි. 아무තු ප්‍රතිරූපයක් මවන්නට නෙමෙයි. ලොවට සිදුවෙන අනතුරු වැළැක්වීම වශයෙන් හානිය වැළැක්වීම වශයෙන් ඒ නිසා තමන් අතින් යම්කිසි වැරද්දක් සිද්ධ වුනහම තමන් ඒක හරියට තේරුම් ගන්නට ඕන පිළිගන්නට ඕන ඒක වළක්වා ගන්නට ක්‍රියාත්මක වෙන්න ඕන හැබැයි ඒක ප්‍රකාශ කළොත් සමහර විට අප විසින් කරන සමාජ මෙහෙවර අපට කරගෙන යන්නට ඒක බාධාවක් වෙන්නට පුළුවන් ඒක කළු පැල්ලමක් වෙන්න පුළුවන් අපි ඉහත දිනක සිහිපත් කළා අපි දන්න ස්වාමින් වහන්සේ නමක් ඇමරිකාවේ උන්වහන්සේගේ රියදුරු බලපත්‍රය සම්බන්ධව ඇතිවෙච්ච ගැටලුවකදී මේ කාරණේ උන්වහන්සේ සිහිපත් කරනවා උසාවියේ. ඉතින් උසාවියක පිළිගන්නවා. උන්වහන්සේ ලොකු සමාජ මෙහෙවරක් කරන කෙනෙක්. ස්වේච්ඡාවෙන් සමාජයේ යහමගට යවන කෙනෙක්. එතකොට උන්වහන්සේගේ රියදුරු බලපත්‍රයේ මේ විදිහට වරදක් සටහන් වුණොත් උන්වහන්සේත් වැරදිකාරයෙක් හැටියට තමයි සමාජයට යන්න වෙන්නේ. එතකොට ඒක අර කරන සමාජ මෙහෙවරට බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සටහන් නොකර සිටින්න. ඒක උසාවිය පිළිගන්න. ඉතින් ඒ වංචාවක් කරන්න ප්‍රතිරූපයක් මවන්නට නෙමේ කරගෙන යන සමාජ මෙහෙවර අඛණ්ඩව කරගෙන. ඊළඟට අනිත් පැත්තෙන් ඒ හැම දුර්වලකමක්ම අනිත් අයත් එක්කලා කියන්න පුළුවන් මට්ටමට ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය තියෙනවා. දැන් පොඩි දරුවෙක් අපෙන් අහන හැම දෙයකටම මේ පොඩි දරුවන්ට අපට ඇත්ත කියන්න පුළුවන්. ඒතර අපි එතනදී බොරු කියන එක සුදුසු නෑ. හැබැයි අර දරුවාට ඔරොත්තු දෙන මට්ටමට ඕන දේවල් කියනවා. ඉතින් ඒ වගේ තමන්ගේ බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා, මිත්‍රයා මේ කාට වුණත් අපිට හැමදේම හෙලි කරන්නට පුළුවන් කමක් නමුත් තමන්ගේ වරද තමන්ට සැඟවීම සුදුසු ඒක නොසලකා හැරීම සුදුසු නෑ වසා දැමීම සුදුසු නෑ තමන් ඒක අවංකව පිළිගෙන ඒකෙන් නැගී සිටින්න කටයුතු කරන්න ඕන ඒක ප්‍රකාශ කරනවා නම් සුදුසු පුද්ගලයෝ සමග සුදුසු තැන පමණක් ඒවා කියන්නට සැලකිලිමත් වෙන්න. මතු ඒ වරද නොකරන්නට ඊටාගෙන එසේම පිළිපදින්නකු විය යුතුයි. එතකොට නැවත එහෙම වැරද්දක් කරන්නේ නැතුව ඒකෙන් රැකෙන්නට අදිෂ්ඨාන කරගෙන ඒ විදිහෙන් ක්‍රියා කරන්න ඕන. එතකොට එතන චිත්ත අදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාවත් සම්පූර්ණ වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් Tamanගේ සීල පාරමිතාව සම්පූර්ණ. මෙන්න මේ වගේ තමයි මේකේ ගොඩාක් කාරණා තියෙනවා. මම හිතන්නේ අපි ළබන සතියේ තව ටිකක් ඒ ගැන කතා කරන එක හොඳයි. මේ හැම වාක්‍යයක්ම අපට වැදගත් වෙනවා. මොකද මේ සීල පාරමිතාවට අර සමස්තයම ඇතුළත් වෙනවා. අපි ඒකයි අර මහානායක හඳුරන්නේ මූලික විග්‍රහය අපට වැදගත් වෙන්නේ සීලය යන ප්‍රകൃතියයි. එතකොට ඒක තිරස්චීන ප්‍රകൃතිය, මනුෂ්‍ය ප්‍රകൃතිය, ආර්ය ප්‍රകൃතිය. දැන් අපි මේ උත්සාහ කරන්නේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට යන්න. ඉතින් ඒ ප්‍රകൃතිය වෙත යන්න අපි මිනිස්සෙකුගේ ප්‍රകൃතිය සකස ගන්නට ඕනේ. ඊට පස්සේ ඒනොත් ඔබට අපි වැඩෙන්නට ඕනේ. ඉතින් එහෙම වැඩෙනකොට මේක නිකන් එකක් දෙකක් වෙනස් කරගන්න කතාවක් නෙමෙයි සමස්ත චරිතයක් පරිවර්තනය. සමස්ත පැවැත්මක් පරිවර්තනය වෙනවා ඒ අදාළ ගුණධම් මත. ඉතින් ඒ මට්ටමට පරිවර්තනය වෙනකොට සෑම කායික වාචසික මානසික සෑම ඇවතුම් පැවතුමක්ම ඊට අනුරූපීව හැඩ ගැහෙන්නට ඕනේ. ඒ නිසා වැලකීම් මාත්‍රේ පමණක් නෙවෙයි ඒ පුහුණු කිරීම වැදගත් වෙන්නේ ඒ නිසා. ඒ නිසා අපි ලබන සතියේ හැකි පමණ මේ චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමය සම්බන්ධව තව විග්‍රහ කළ යුතු කාරණා විග්‍රහ කරගමු. ඉතින් අදට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.